පවත්වන දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ජාතක දෙකින් තමයි කියන්නේ ජාතක දෙකින් මේ මෙතන කියන දේ දේශනාව තුළ ජාතාවක අන්තර්ගත වී යුතු ධර්ම කරුණු යන්න ඒ ඒ ධර්ම කරුණු එකක්වත් අපට අහක දාන්න එකක්වත් නෑ ඔක්කොම අපි ගැන තමයි කියන්නේ. අන්න ඒ මේ ඇත්තේ බලනකොට හැම ඒ බුද්ධිමත් ධර්මයක්ම ඒ අපේ අපේ සිිතෙන් ගිලගන්න වෙලා ඒ ගිලගත්තේ නැති වරදින් තමයි අපි යම් ධර්මයක් මේ ලෝකේ දීලාවල් කියන ධාතිය පිළිනවා නම් ඒ වමනා කරන ධර්මය අපේ ගිලලා ජීවිතයට සාස කරගෙන නැතිවක් ලැබලා. දැන් මෙතන මේක දාතක ඒ අරුන් තමයි මේ දාතක මේ ඉදිරියට වෙන්නේ. ඒකේ කතාවෝද කියන කරුණවල සාරාංශය බුදුහාමුදුරුවෝ මේ ගාථාවෙන් දේශනා කරලා තියෙනවා යෝ අත්ත කාමස්ස හිතානු කම්පින ඕවද්දනෝනක රෝකී සාධනං ඒවං කෝ නිහතෝ හෝතෝ ඒ දුක්ඛත් යකා හිතාදී කියලා ඒ ගාථාව ඒ දෙන්න මේ ගාථාවෙන් අදහස් කරේ යම් කිසි කෙනෙක් ඉතාලේ තමන්ගේ අර්ථ සාධනයේ පිණිස යම් අවවාද දෙනවා ඒ අවවාදයේ යම් කිසි කෙනෙක් පිළිගන්න කටයුතු කරනවා මේ දේක කියන සත්‍යයෙන් මෙච්ච අනත්යෙම උට සිද්ධ වෙනවා කියන අදහසයි ඊගාසාව කියන්නේ. ඒකට දැන් මේ කතා භූතයක් තමයි දැන් බහින්න ඕනේ. ඒකේ කතා භූත අද්දේ වෙන කරුණුතුන් තමයි අපේ සත්‍ය කොයිතරම් දුරට අදුපාදුකම් කියනවාද කියලා හොයාගන්න පුළුවන්. ඒක ඒ තරම් විහිසු වෙන්න වෙලා තියෙන්නේ මේක විද්‍යෝත්පාද කාලයකම ලබාගත්තේ කියලා. කිසිම ලෝකයේ සමත විසඳුනේ නැහැ ජීවිතයක් විග්‍රහ කරනවා. මේ ජීවිතය විග්‍රහ කරන්න කියේ මෙන්න මේවයි ওই ජීවිතය ඇතුලේ තියෙන්නේ. ඔව් මේ අතට දෙන්නුත් මේ විදිය වැඩ කරනවා මේ අතට දෙන්නුත් මේ විදිය වැඩ කරනවා කියලා කියන්නේ කිසිම කෙනෙක් ලෝක පහළ වෙන්නේ නැහැ. පහළ වුණා නම් මේ විදියට තමයි. ඉතින් බුද්ධ කාලයේ කියලා කිව්වේ ඒ දේශනා කරපු ධර්ම වල අවුලක් නැහැ. ඒ ධර්ම තමන්ට අවබෝධ කරගන්න පුළුවන් විදිහට යම්තාවික සමාධිය ලැබෙන්නේ ඒක ඒ සමාධියේ උපසාසනයේ තියෙන යම්තාවික උන්ට ඒවා නිසිලස පරිහරණය කර ගැනීමට තරම් සුදුසු අවබෝධයක් ලැබෙන්නේ අන්න බුද්ධ ශාසනයේ ඉඳලා. දැන් බුද්ධ ආගම නොයේ රටවල තියෙන කියන පිළිගැනීම කියන සමාජය <clears throat> ඊයන් මහායාන කියලා බෙදාගත්ත කප්පෙට ලෝකස්සේ තියෙනවා. නමුත් කොයි කොයි ලාන්නේ කතා කළත් බුද්ධ ශාසනය කොහේ තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ජීවිතයේ තුල පාවිච්චි කරලා ඒ වටිනා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කරුණක් යම් වෙලාවකද තමයි දැනගන්න ඕනේ අන්න ඒක බුද්ධ ශාසනයේයි බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ සම්විදේ මෙවාපු අදහස් හතරෙන් එකක් තමයි ඒ. අනේ ඒ විදිහටයි බුද්ධ ශාසනයේ පවතින්නේ. ඔය කාටරි බුද්ධ ශාසනය කියලා මොකක් හරි අකෝදන ඒක ඇතුලේ බලන්න පුළුවන් සංයකම. නමුත් ඒවා එකක්වත් බුද්ධ ශාසනයේ ජීවිතයත් එක්ක ගලපාගෙන ප්‍රයෝජනය ගන්න පුළුවන් අදහස් එක විතරයි මේ බුද්ධ ශාසනය අනුගමනය. ඒක දැනුත් බුද්ධ ශාසනයේ තියෙන බව මේ කාට තේරෙන්නේ නැති. මොකද තම තමන් ඒ ධර්ම වලින් නියම ප්‍රයෝජනය ලබා ගැනීමට උපකාර වෙන ආකාරයෙන් මේක ලැබෙන නිසා. එහෙම ලැබෙන්නේ නැත්නම් මේ බුද්ධ ධර්මයේ නැති තමයි අපි පිළිගන්න ඕනේ. ඒකට දැන් මේ කතා පොත ආරම්භ වුණේ ඉස්සින් වහන්සේලා. ඉස්සින් වහන්සේලා කියන්නේ සාසනේ නැති කාලේ සංසාර කල කිරිලා. ඒ ජීවිතේ තියෙන මේ අපි සුදුකම් සිද්ධ කර ගැනීමට වනගත වෙලා සෞස්ත්‍රෝජ්ජාවට පත් වෙලා ඒ සෞස්ත්‍රයේ පස්සේ සියල්ලක් දැරිලාලා ඒක ජීවුම් කිරීමේ බැරිත බහින අය. නමුත් ඒක ඉරිසි කියලා කියනවා. කියන්නේ අනෙක් කෙනාට ඉරිසි කියන්න බෑ. රුසියා කියන එකයි මේ ඉරිසි කියන શબ્දයෙන් ඉන්නන්ට මෙදිලා. එතකොට ඒ ඉරිසි නාමය ආවේ කොහොමද? මේ එයාගේ මානසික තත්ත්වය දියුණු කරලා ඒ දියුණුවේ තියෙන ශක්තිය විසින් එයාට මේ සාමාන්‍ය මිනිසුන්ට කරන්න බැරි බැරි වැඩ එයා කරනවා. ඒ වර ධර්ම ක්‍රම අල්ලාගෙන ආගේ දැනීමෙන් ඒවා කරනවා. ඒක නිසා මේක අපංකම් කරන නිසා එයාට සිවරයට නම් හැදෙනවා. එතකොට ඊශ්වරයෙන්ගේ කපංකම් කොයිතරම් දුරට බලපෑවද කිව්වොත් ඒ ඉස්සේ නිසා තමයි ඒ විදිහ අපන්න නිසා තමයි අද මේ ආයුර්වේද වෛද්‍යකරණය ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. ඒ ප්‍රෝත්සේ පහළුනේ නෑනේ. ඒක වෙන කිසි කෙනෙක් හදිේ නෑ. ඒ අය තමයි මේවා පිළිබඳව සියලු ප්‍රතිවිරෝධයෙන් දුන්නේ. මේ ආකර්ෂණ වල ආදී ඒවා. ඒකට ඒ සිද්ධි වල යටතේ තවත් මහා විශාල පිටක්. එයාගේ උදව් අරගෙන තම තමන්ගේ ජීවිත පුළුවන් තරමට හරියින් සුද්ධ කරගන්න එකාසුනා ඒක තාපස පිරිසක් බවට පත් ඒ තාපස පිරිස අතරේ එක්කෙනෙක් එක තාපසේ මේ කලෙන් කුංචි සර්පකතිය කල්ලේ ඒ සර්පකතියව යාමේ තුන පුරුකක් අස්සේ දාගෙන එකක් පොඩි එකක් එයාට දුන්නේ මේ ප්‍රියජන කන සෑම දිදී ඇතිද ඇති කරනකොට තාපසින් වහන්සේ නායක විශ්වාසයෙන් දෙකේ කාර්යය අල්ජලා යාව දෙන්නේ දෙන්නලා කිව්වනේ නෑ වැඩේ වැඩකට වැඩක් වෙන්නේ නෑ සාර්ථක වැඩක් වෙන්නේ නෑ කම් සමාධිය ලෝකේ ඔය මේ ඔය වර්ගය විශ්වාසය තමයි දුරායේ. ඒතර කොහොම වෙන අය ඒක නිසා මොකක් කරදා. ඉතින් මෙයා මේ දරුවෙක් කියන මේ දරු ආතනයක් ඉතරගෙන මේකේ මේ කතා පොඩි නිකාය ගරන් ගස්ත ගරන් කරන සත්‍යය නැතිවයි. මෙයා හදන්න බෑ. ඒ වගේම හදමින් ඉන්නකොට අර අර තාපසිකගේ වචනේ හැදිලා ඒ තරම් මේකට ඇලුම් ඇලුම් දුන්නේ. ඔන්න ඕවයි මේ අපි ඉගෙන ගතිය පුදා. අපිව විග්‍රහ කරගන්න අපිව පුළු මුල දැන. ලෝකෙ කිසි කෙනෙකුට බෑ අපිව විග්‍රහ අමන්ත විතරක් තමන්ව විග්‍රහ කරගන්න පුළුවන්. ඒ විග්‍රහ කරන ශාස්ත්‍රය දැනගන්න ඕනේ. ඒ ශාස්ත්‍රය හම්බෙන්නේ මේ බුද්ධ දේශනාව තුළින්. එතකොට මේ විග්‍රහ කරගත්තට පස්සේ තමන්ගේ ජීවිතේ තාම සුදුසු අන්දම බොහොම සාර්ථක අන්දමින් පාවිච්චි කරන්න පුළුවන්. එයාට ඉතින් ජීවිතය පිළිබඳ කනක් හරලක් හරදරයක් මොනවා හරි නැහැ. අන්න ඒ தත්ත්වයෙන් අත්තර ගන්න ඒ ධර්ම ධර්ම තුලින් තමයි විග්‍රහ කරගන්න බැරිද. සොද්දන්නේ මෙතනත් ඒ විදිහේ යම් ධර්ම ස්වરૂපයක් ඉදිරිපත් කරන අවස්ථාව. ඒත් මෙයාට දරුසේනත් සර්වේ කොටයි ඇති. හොඳයි අපි ඒක පස්සේ ගන්න. මේ දේශනාව කරන්න සිද්ධුනේ මොකද එක්තරා අවස්ථාවක කිතුන් මහන්සිය නමක් දුර්වච වෙලා තියෙනවා දුර්වච කියන්නේ නොහිත් වූ ගතිවලින් අනදී වදින් නැති සත්‍යයක් ඒ කිතුන් මහන්සිය තුළ තිබුණා ඒ තිබිච්ච එක මේ බුදුහාමුදුරන්ගේ පැමිණිලක් අනුව ආව ගෙන්නලා හැබැයි බුදුහාමුදුරන්ගේ දුර්වච ස්වરૂප පාවිච්චි කරනවා එතකොට කියනවා ඉතින් මේ කාරණේ අහලා ඉතින් එහෙම මේ කවුරු කියනවා කියලා එයත් පිළිගත්තා. ඒ ගෝවා ඔය විදිහේ ධර්ම මේ මේ විවිධ ආකාර වලින් මතු කරනවා මෙන්න ඒකට සාක්ෂිය. මේ සමන්දී සිටින් තියෙන ඔය ධර්මය නිෂ්පාදනය කරපො. එක්තරා ආකෘතියක් නැත්නම් එක්තරා අවස්ථාවක් මෙන්න තේරුම් ගන්නේ කියලා බුදුහාමුදුරුවෝ මේ කතා දෙකේ ඉවත් කරනවා. එතකොට ධර්ම සම්බන්ධයේදී මේ බුදුහාමුදුරුවෝ දෙන්න හැම වෙලේම වෙන කිසිවක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරන්නේ නැහැ. බුද්ධලිය හෝ හැලියක් හෝ ධර්ම සම්බන්ධයක්මයි උන්වහන්සේ ඉන්නේ. එතකොට දැන් මෙතන තියෙනවා මේ තනස්සාගේ කියන ධර්ම ස්වરૂපය නිස්පාදනය වුණා. මතුවෙච්ච තැනක ඉදිච්ච හොතක් නැත්නම් සිද්ධියක් ගොනුවක් තමයි මේ බුදුහාමුදුරුවෝ ඉන්නේ. ඒකට දැන් මේ සාපතුන් වහන්සේ අර කතාව කරමින් ඉඳලා එක දවසක් මේ කාමදෝණු එක්ක අලගල සොයන්නේ යන්න සිද්ධ වුණා. එකක් ඇලේ දුර ප්‍රදේශේ. ඒ දුර ප්‍රදේශෙට ඉන්න ඒ එක පාර්තම එන්න බැරි පළවැල කඩාගෙන එදා ඒ තවත් දවස් දෙකක් විතර ඒ එන දැනට නවතින්න සිද්ධ වුණා කියලා. ඒක ඔය අතරේ මේ කතාවක කිසිම ආගයක් දෙන්න කෙනෙක් ඉන්නේ නැහැ. තව වහලා දින්දිම. ඔන්න මෙයා ආව. ඇවිල්ලා අනේ පුතේ මේ ඔබට බලි කිනි යදී කියලා ඉතින් ඊගහට උණු කුරු කරලා අරලා සාර්ථක කරන්න යනකොටම ඒක දා. රස්කලේ වෙන ජීවිතේ බඩේ දින්නේ එකම ඇතුලට ගිහිල්ලා. ගල් කෑගෙන කේන්තියක් දීලා ඉතියි. ඒ වගේම පොඩට විසක් වදින්න ඒ කේන්ද්‍රීය වෙලාවේදී විසතර. ඉතින් උනේ මොකද්ද? අද විස වැඩිත් නිසා කේන්ද්‍රියෙන් දක්ෂ කිරීම කරපු නිසා මේ අත්කව එතනම මාරයි. එනම පස්සේ දුකාප දුක්කව කියලා කාටද එන්න දෙනවා නිවිලි මනුස්සයාට මම කියුණා. ඒක ඇහුවේ නැහැ. ඒක අහන්නේ නැතුව මේ කලයන් මේ දෙක සිද්ධියේ තියෙන වරද මේ මේ තේනවා නිවිලි කියලා ඉතින් මේ අවස්ථාවේදී කතා පොතේ ඔච්චරයි ওই කතා පොතේ කටේ කරලා ඒ වගේ දැක්ක ගාලා කරලා මම නරුණා. නමුත් මේක ධර්ම අවශ්‍යන කොට අපේ ජීවිතේ ඔය කියන තාපසින්ගේ ස්වરૂපය අපේ ජීවිතවල නැtei කියලා අපිට කාටවත් කියන්න බැරි මේ ලකුණු ඒ අවස්ථාවේදී පාස්. මම අපි දන්නවා දැන් මුලින්ම මේකේ ධම්ම ස්වરૂපේ මත කරන්න ඕනේ. අර තාපසින්ගේ අච්චර තාපස සේනාවක් ඉන්නේදී අර තාපසින්ගේ සිට අර සත්‍යයට ඇදෙන්නේ කොහොමද? මේ බුද්ධ දේශනාව හේතුඵල න්‍යාය හේතුඵල න්‍යාය කියාදෙන දේශනා ක්‍රමය බුදුහාමුදුරුවෝ. ඒකෙන්ම තමයි ඕක කොහොම තමයි එහෙම තමයි දැන්නේ ඉතින් මෝඩ කමට අරවම කිසිම මොකද නිදහස් වෙන්න කතාවක්. හරියට කියනවා බුදුහාමුදුරේ මේ අහවල් කරුණ. ඉතින් ඒ ඇත්තට මේ නපුරු සකකට මෙයාගේ හිත ඇතුලේ කොහොමද? ඒක තමයි අපේ ළඟ තියෙන ධම්මවල තියෙන විෂමකම්. මොකද්ද? ඔක මම කලින් යම් කිසි කරුණ පිළිවෙල අදහස් කරන මේ විග්‍රහයෙන් ඉස්සත් කරා. දැන් යම් කිසි බුද්ධලේ තුල යම් කිසි කෙනෙකුගෙන් පීඩා ලබන ශක්තිය තියෙනවා නම් පීඩා ලබන ශක්තිය තියෙනවා නම් ඒ පීඩා ලබන ශක්තිය නිසා එයාට පීඩා ලබන දේවල් එක්ක සිත සම්බන්ධ වෙනවා. ඒකට දැන් සර්වයට නෑ ආදරේ උනේ. ඒකවත් ඒ මොකද එතන මෙයාගේ ළඟ විතර ධර්මයේ මොකක්ද? මෙයා ළඟ අර සර්පේක මුගේ సంతානයේ පවතී. ඒ විදිහේ දුෂ්ට නපුරු රෞද්‍ර ස්වરૂපයක් එක්ක සම්බන්ධ විය හැකි චිත්ත ස්වરૂපයක්. නැත්නම් මානසික தත්ත්වයක්. ධ්‍යානගත තිබුණා. ඒ ධ්‍යානගත තිබිච්ච ඒ ධර්ම ශක්තිය තමයි අර විසකුරු සත්‍යය පිළිබඳව ඇදුල්ලෙන සම්බන්ධකම් කරන ලැබියාවක් උපදවන සත්‍යයට ඥාන දීපත් එතකොට දැන් ඒ ඉදිරිපත් කිරීමේදී එයින් වෙන හානිය අර සහපති නාන්සේ මෙයකට ප්‍රකාශ නමුත් ඒ අරතරම් දැනවත් දුක් මේකුගේ යාගේ ගුරුවරයා කතාවම පිළිගන්න බැරි සත්‍යයක මේ අරකටම ඉල්බ ගන්නා සත්‍යයක යාදි පිට වැඩ කරනවා එයා එහෙම කිව්වට මට පුළුවන් ද මේ අකරණ සත්‍යය මගේ දරුවෙක් වගේ හදන්න. එතෙන්ද දරුසෙනියෙකුත් දාගන්න. ඒ වගේම ලොකු දැඩියවකුත් ඇති කරගන්න. ඒ මොනවද මේ ලැබියාව කියන්නේ? මේ ලැබියාව කියන්නේ අපි නම් හදාගෙන තියනවා ඒවා හඳුන්ගන්න. නමුත් මේ සිද්ධ වෙන්නේ මොකද්ද? අර යාළඟ තියෙන ධර්මය අර සත්‍යයේ ජීවිතයේ කියන කපකත්වය කටක ගන්න එක කොහොම සදින් ඇඳුම් ඒ සදින් ඇඳුම් කරනකොට එයාට සිද්ධ වෙනවා ඒකට යට අර කෙලෙස් වලට යට වෙන්නේ කියන්නේ ඕකයි ඔය කතාව. ඒකට මෙයාට ඒක අභිභවා යන්න මොනම ක්‍රමයක් අවවාද නෙමෙයි මෙයාගේ කපුරු දෙකෙන් ගැට ගහලා තිබුණා. ඇද්දි ඇද්දි කිහිල්ලව එයා අර සංයයන්කට යන්නම ඕනේ. ඒ යන්නේ මොකද? එයා ඇද්දෙනවා නෙවෙයි අර තමන්ගේ సంతානයේ තියෙන ඒක එක්ක ආකර්ෂණය වෙන සම්බන්ධකම් පවත්තන ශක්තිය එයාව අද්දෝ. ඒකට එයාව අද්දෝනේ මොකද? එයා එතෙන් නෑදුරු. එයාට කිතුමක්. අන්න අපි ඒ නීතිය යටතේ මේ අනන්ත අය නාන ආකාරවල සම්බන්ධකම් අරගෙන ඒ අයගෙන් නානා අතෝර නිල ය අය හරියට සමාජයේ අපිට අහන්න හම්බෙනවා දකින්නත් හම්බෙනවා ඒ සිද්ධිතක විතර තේනවා ඒ තමයි කෙනෙකුට පුදු වෙන්නේ පුදු වෙනවා යන්නේ මේ තරම් දුක් විඳින්නේ මේ මොකද්ද මේ සම්බන්ධය තේරෙන්නේ එතකොට එහෙම අපි කියන්නේ ඈතින් බලාගෙන නමුත් අර දුක විඳීම සඳහා සුදුසු தත්ත්වය මෙයා ළඟ සකස් වෙලා ඒ වස්තුව අප්‍රිය වුණත් ඒ වස්තුවේ ඉන්න දොස් ඔක්කොම මෙයා දැනගත්තා. මෙයාට ඒවා කරුණසන්ත ඔප්පු වුණා මෙයාට බෑර ධර්ම ශක්තිය අභිභවා යන්න ඒ ධර්මයේ විසින් අර සමාද දුක්ජන දේ එක්ක සම්බන්ධ කරනවාමයි. ඒකෝකට බුද්ධාගමේ උගන්වන විග්‍රහය මොකද්ද? කර්ම ඵලයයි විපාකයයි ගැන විපාකය කියන්නේ මොකක්ද අර දැන් අය දස්ස කරන එක නෙවෙයි එතන විපාකයේ උග්ග විපාක මේක තර අවස්ථාවලදී ඒ විපාකයේ කියන්නේ අර සතා කෙරෙහි අර තමව ළඟ තිබිච්ච ඵලය සතා කෙරෙහි ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ කොයි වෙලාවද අන්න ඒක තමයි විපාකය. ඒක දැන් විපාක සිද්ධ කරනවා කියලා දැන් වගේ මේ අසවිතා පහළ වෙන සිත කල විතා බොහෝම විභාග සිත් ඇතින් හරි මේ දැන් විද්‍යාවද නමුත් මේ කොයි කාරණයක හරි ඒ කාරණයට ඉදිරිපත් වුණා නම් ඒ ඒ ඵලය එතන තිබිච්ච නිසා ඒකට ඉදිරිපත් ඒ ඵලය නැත්නම් මේ ශක්තිය යම් දවසකද හැදුණු ඒ හැදිච්ච දවසේ කරපු ක්‍රියාව ඒක හැදීම සඳහා කරපු ක්‍රියාව තමයි කර්මය කියලා ඒකට දැන් අපේ ළඟ කර්ම කර්මඵලයේ විපාක කියලා මේ තුනක් හැම වෙලෙම සංපත්ත අපේ ළඟ තියෙන බව අපිට ওই ක්‍රමයට ওই ක්‍රමයේ යටතේ පිළිගන්නේ. එතකොට දැන් අර සත්‍යයට ආශා කරපු මේ සිද්ධියට වගකිය ඉස්සා කවුද? එයා යම් දවසකද ඔය ඒ සත්‍ය නිස්පාදනය කිරීමට යම් ක්‍රියාවක් කළේ එන්නේ ක්‍රියාව තමයි මේක පිළිබඳව ගොම කියන්නේ. මොකද අර කම්මන කම්ම හැම විපාකයේ කියන්නේ තරම් කිසිම පස්නාම කිසිම දෙයක් හැම එකක් එක්කම එක්කාසෙදී තියෙන. හැම සිතිවිල්ලක් අද්දම ඒ සංයෝගය තියෙනවා. ඒ සිතිවිල්ල පහළ වෙනකොට අර ඒකේ තියෙන ශක්තියක් ඉදිරිපත් කරන්න නිමිත්තක් ආවොතින් ඒක ඉදිරිපත් වෙනවා. ඉතින් මේ සීල පොදියෙන් ඩොට් එන්න පුළුවන් ඒවා හේතු ආවම අන්න ඒවා ඩොට් එන එන වෙලාවට තමයි අපි මේ යම් යම් වද කරගෙන ඉන්නේ. ඒ වගේම සබපහසුකම් විදිහට කුසල පක්ෂයේ මේ විපාකයක් තියෙනවා. මේ ඒක දෙකටම සාධාරණව තියෙනවා. දැන් මේ අපට කුසල පක්ෂය කියන්නේ අපේ ළඟදී අකුසලෙන් දෙරේ නැහැ. ඒ වායෙන් නිදහස් වෙන හැටි තමයි මේ ක්‍රමවලින් ඉගෙනගන්නේ. එතකොට දැන් අර අර හොඳ ආපසය නායකතාවකෙන් කියාපු වචන බොහොම අර්ථාන්විත ඒක සහිතව කරුණ ඔප්පු කළා යැකදී. නමුත් ඒ කියපු කියම මෙයාගේ ඉතින් ඔක්කොම පිළිගත්ත පිළිගත්ත කියන්නේ ඒක. ඒකත් තමයි ඒකත් තමයි ඇත්ත තමයි ඔක්කොම ඇත්තයි. මේ ඇත්ත තමයි කියලා ප්‍රමාණයේ විග්‍රහයෙන් පිළිගත්තට අර කාරණය පිළිගන්නේ නැහැ. මෙහා මේ ඇත්ත තමයි කියන හිතෙන් අරකට ඇදී එනවා. දැන් අපි මේ සමාජ නානා දේවල් කියනවා දැන් සමහරු ජීවිත ඇද්දැහිලා තියෙනවා. නානා වර්ගවල මත්යන් වර්ගවලට ඇද්දැහිලා තියෙනවා. ඒකත් ඒ ඇද්දැහිීමේදී යම් යම්මයි කියනවා. මේ කොන්දේ නේද? නමුත් ඒ හොඳ නැහැ කිව්වත්. ඒ කියම නරක පිළිගන්න. ඒක නම් ඇත්ත තමයි මට මේ දුර කරදරේට පස්සේලාදී ඒ ඔක්කොම පිළිගන්න. නමුත් එයාට බෑ. අර මම විශ්ිතින් දෙන අර අර කාරණයට සමාන කරදර කරන දෙයට ඇතුල් වෙන ගැටි එයාට නවත්තගන්න. ඒ මොකද ඒ ඒ තරම් ගනුසාර බොහොම සැරේ ඒ ධර්මය හැදිලා ඒ හැදිච්ච ධර්මයේ විදිහ කරන කෘත්‍ය මේ බුද්ධිලේකට නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකද නවත්තන්න බැරුව නෙවෙයි. ඒක සාමාන්‍ය එයාගේ ඒ අවස්ථාවේ නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද ඒ බලය ඉදිරිපත් වෙනවාමයි. එතකොට දැන් ඒ කාර්ය අත්ය මෙවට සිද්ධ වෙච්ච සිද්ධිහි වල ප්‍රධාන කරුණ මොකක්ද? මෙයා නපුරු දෙයක සම්බන්ධ වෙන්නේ ඒ නපුරු දෙයක තමයි මෙයා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකෝ මේ නපුරු දෙයක සම්බන්ධ වෙච්ච ඒ පිටිවිල්ල ඒ නපුරු දෙයක පමණ නෙවෙයි සම්බන්ධ වෙන්නේ. ඒ අපි මේ එක අවස්ථාවක් එක හැදෙක එක ඉලක්කයක් අල්ලගෙන මේ කතා කරනවා. නමුත් ඒ පුද්ගලය අනික් කරන කාරණා වලදී එයාට විපාක දීමට, එයාට අනර්ථ කිරීමට හේතු වන දේවල් තමයි එයා හැදෙන්නේ. එතකොට මේ මෙතනින් දෙන්නන්නේ මොකක්ද? තමන් යම් අනර්ථකාරී දෙයක් ලෝකේ විඳිනවා ඒ විඳින දේ පිළිගැනීමට තමා තුළ සුදුසුකම තීන බව එන්නේ. ඒ සමාද දැනගන්න පුළුවන් මේක මට ලැබුණේ ඒක ලැබීමට තරම් සුදුසු සත්‍යයක් මා තුළ තියෙනවා. ඒ කාර්යය දැනගත්තට පස්සේ ඒ පුද්ගලයාට මේ දෙයින් ඊම මඟ මොකද්ද කියලා අපි ඔය අත්දම හේතුවා. හරිද? මේ මඟ බුද්ධිමත් ක්‍රමයක් යටතේ විද්‍යාත්මක අදනම උඩ සිත පාවිච්චි කරන හැටි දැනගන්න. ඒක බුදුහාමුදුරුවෝ විද්‍යා උදපාදි කීවේ නිකම්ම සත්‍යම උදපාදි ඥාන උදපාදි කියලා කරබඩ දාලා ඉතින් මෙතෙන්දි කියවන්නේ නෙවෙයි. ඒ උන්වහන්සේ කීවේ ඒක විද්‍යාව. විද්‍යාවක් කියන්නේ නිසි ක්‍රමයක ඒක ගන්න දීලා තියෙන එක්තරා නොවරදින ක්‍රමයක්. සුද්ධයි අපි කියමු යම් කිසි කෙනෙකුට හිතට ප්‍රේන්ති යන. ඔන්න දැන් ඒක විග්‍රහ කරගන්න යම් කිසි කෙනෙකුට යම් කරුණු උදදී නොයවසුන් සත්‍යයෙන් කියනවා තමයි. එයා දැන් දැනගන්න ඕන මට ලෝකයේ තිබෙන ලෝකයේ අන්‍ය ලෝකයාට පහළවන තේන්ති වලින් මට විපාක නිවීමට එක ඉලක්කයක් තමයි මම. ඒක තේරෙනවද ඒ ඉලක්කය මම කොහොමද තේරුම් ගත්තේ? ඒ ඉලක්කයේ ලකුණ මගේ ගාව තියෙනවා. මොකද මේ තේන්තිය ඒ ලෝකයේ තියෙන විස්තර ඉද්ධිය තමන් කරා එවන්න නැත්නම් යොමු කරවන්න ඒ ශක්තිය දැන් මේ මගේ ළඟ පවතින්නේ ඔන්න දැන් මේ ඩොට් ඇවිල්ලා තියෙන ශක්තිය. ඒකට මම ලෝකෙන් දැනුම් වහන්න කැමති නැත්තම්, කුඩිකන්න කැමති නැත්තම්, ඒ වගේම වෙනත් අතෝර අතෝර සංහිත කිත්තින් එකට මා ගොදුරු වෙන්න කැමති නැත්තම්, ඒ මා ගොදුරු නොවන සත්‍යය මා ළඟ හදන්න ඕන. ඒ හදන්නේ මේ જાතිය මා ළඟ තිබෙන්න හොඳ නැහැ. මේ ළඟ මයලද තිබුණා අරවට මම ගොදුරු කරන සත්‍යනම මේ හද මේ දැන් මගේ දොස්සා එන සුළු කරුණක් එකයි දොස්සා ඒකට ධර්ම දර්ශනය කියලා බුද්ධහමී උගන්වන්නේ ඔන්නෝ ධර්ම දර්ශනයේදී එයාට පේනවා මේ අහවල් එකයි මේකෙන් සිද්ධ වෙන්නේ අහවල් එකයි මේ මේ මේ ධර්මය අන්න අසවල් ධාතියේ ධර්ම පිළිගැනීමට සුදුසු සත්‍ය උද්වන්නේ මෙන්න මේ වන්දයේ ධර්ම තමයි. ඒ ධර්ම දර්ශනයේ තුවා ඇතුළත පියාගෙන බලන දෙලේ අවස්ථාවේදී බලන එක. ඒකයි වාක්‍යය. මේ කියන්නේ භාවනා කිරීම සිත දීවීම අවදී හැම හැම අවස්ථාවකම කල යුත්තක් කියලා කියන්නේ ඔන්න ඔය හේතු නිසා. මොකද්ද? දැන් අපි නිහඬව නිස්සබ්දව ඉන්න වෙලාවට මොකද වෙන්නේ? අපි වගේ හොඳ අය නෑ. හරි හොඳයි. මේ සාන්තයි. මේ යාගේ පැවතුම් බොහෝම මේ සීලවන්තයි ගුණවත්. නමුත් අර කාරණයක් මේ එළඹුණා එළඹුණ අවස්ථාවේදී අර දොස්ක එනේව දිහා බල බැලුවොත් තමයි කල්පනාකාරී වේවා විග්‍රහ කරනකොට තමයි අන්න ප්‍රයෝජනය. ඒකේ ප්‍රයෝජන ගන්නන්නේ මොකද්ද? ඒ ඒ ධර්මයේ තමා මේ සිතුම් සමාද දැනක දැනුණට පස්සේ ඒක වර්ධනය වෙන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා ඒක වර්ධනය වෙන්නේ ඒ ශක්තිය වැඩි වෙන්නේ මෙන්න මේ ක්‍රමය. මොකක්ද? ඒ ධර්මය ආපුවාම. ඒක පාවිච්චි කළොත් අන්න ඒක වර්ධනය වෙනවා. ඒක ඒ කියන සත්‍යයේ ජීවිතය. ඒකට බුද්ධ ආගමේ උගන්වන්නේ මොකද්ද? ඔය සීලවන්තකම සමාධිය වශයෙන් උගන්වන්නේ මොකද්ද? ඒ සමාග සිතෙන් මතුවෙන දුර්ගුණ ස්වභාව. දුටු හිත ඒ ධර්මය හඳුනපු තැනත්තා ඒක තියෙන මහානිකත්වයේ හිතයි. ඒක වර්ධනය වීමට ඉඳ නොදෙන පැත්තට හැරීම අන්‍යයාගේ විද්‍යා දැන් විද්‍යාව හැබෑරීම. විද්‍යාවේ ප්‍රයෝගය. ඒකෝර යාටත් ඒ වෙලාවේ කියන්න පුළුවන් විද්‍යාව උදපාදි. මොකද දැන් මගේ හිතේ මේවා හදන ක්‍රමය මගේලා දැන් මොන ක්‍රියාත්මක වෙනවා. එතකොට අවිද්‍යාවෙන් ගත කරන කාලය විද්‍යාවෙන් යුක්ත වෙන කාලය ඒ දෙකම අපේ ක්‍රියාවල් වලින් තමයි සිද්ධ වෙන්නේ. කොයි යටද දෙක ලැබුණේ අනර්ථකාරී පැත්තට නම් ඒක අවිද්‍යාවටයි කියලා. අර්ථකාරී පැත්තට නම් ඒක විද්‍යාවටයි කියලා. එතකොට මේ විද්‍යාව විභාගය ඔක්කොම මේ බුදුහාමුදුරු විස්තර කියලා තියෙනවා එහෙම තමයි අපේ බුදුහාමුදුරු හරි දේවල් කියලා තියෙන්නේ කියලා ඒවා එකක්වත් අපිට ප්‍රයෝජනයක් නැහැ ඒක කියලා කියන ඒ පරණ කියම එක්ක අපේ ජීවිතේ සම්බන්ධ කරලා සම්බන්ධ කරලා ඒ මුදා ගන්න ප්‍රයෝජනේ විතරයි අපිට වැඩක් එහෙම මෙහෙම උනායි කියලා ආරම්භ වෙන කිසි වැඩක් වෙන්නේ නැහැ. ඒකට දැන් මොකද මේ කතා බුවෙන් මූලික කොටසේදීම පෙන්නනවා අර පුද්ගලයාලඟ තියෙන ධර්ම විසින් අනත්තකාරී ධර්ම ඇති වස්තුවක සම්බන්ධකම් පැවැත්වීමට ආකර්ෂණය වෙන බව. දැන් ලෝකේ දිහා බලනකොට නානා දේවල් ඒ පුද්ගලය යනද සමාන අපි කියමු සමාධියන මේ මොනවද බොක්සින් ගහගන්න බොහෝම ඒ බොක්සින් ගහගන්න යා මුල් මුළු ශරීරෙම හදන්නේ මස් දිව හදාගෙන මේ ඒවා හදන. මේ මොකටද මේ නෑනේ ලෑස්ති. කාදෙන් හරි කුටි කරන හොඳ. හොඳ. මේ මූල පොඩි වෙන්න මේ සමහරුන්ව මේ නාස් මූලත් ගහපුවාම ඒක නිකන් මෙහෙම වැළම දිනවා නේද? මොකද ඒ ඇටෙක් හදාගන්න. මේ හත්තක් තියෙනවා ඒකත් හදාගන්න. ඒක හදාගන්න අර මේ අර ඒ තරම් වෙන දැම්මා. ඔබ කියන්නේ පාරවල් ගහන වෙලාවල් වලදී වදින වේද ඉදෙන ඉදු අනේ ඔක්කොම ඉවසන්නේ අර පාර ඛණ්ඩ මොකක් කරගිලම් විදියක් නේද ඉතින් අර මේ මොකද්ද මේ කලේ කිව්වොත් يعني බොහොම හොඳ කොක්ක ඒක අපිට ගත්තට කියන පුතු විදිහට බලාගෙන හරි හොඳ පාර පාර හොඳ තමයි අපිට දැන් කියන්න මුක්කම් වෙන්න ලැබුණා ඉතින් මේ මොකද්ද මේ කලේ මේ කලේ මෙයාගේ ජීවිතයේ අත්‍යතිහිච්ච කර්ම ශක්තිය විසින් මුතිකම පැත්තකට තමාගේ මිනිස්සුන් ගහන්නේ මිනිස්සුන් නෑ නෑ බෑ ඒක නිසා මුතිකම තනක් අල්ලගෙන හරවන කොහෙද ගහන්නේ අන්න ආවල්ද අහවල් දාට හොඳට ගහන දවස ආ එදාට මම ගැලන්නේ ඒවා කරන්න අභියෝගය දෙන්න මේ මමත් වෙනවා නම් මේ ගහන ගහගන්න දෙවියන් ඉන්නවා ඒ බුද්ධි බුද්ධිය ලබා දුන්නේ මොකද? අර තමා ළඟ තිබිච්ච ඒක සහගත සිටිවිල්ලේ ආකර්ෂණය අර වැඩිච්ච පැත්ත. ලෝකේ බොහෝම නම්බු කරනවා. අර අහවල් අලි මේ යන දේ කියන නඩගද. ඒ දේවල් වලට ගොදුරු වෙන්නේ ඒ විපාකයේ විඳින්න ඔහු තුල තියෙන අය මේ අයිවා. ඒක අපි කියන්නේ එයාගේ අයිතිවාසිකම මේ විඳගත්තා කියන එක නෙමෙයි. දැන් අපි කවුරුත් ඕකට ගොදුරු වෙච්ච අය එලා ඉන්නේ අක්කේ දින අය. නමුත් දැන් මේ දෙන්නන්න දෙන්නන්න මොකද්ද? ඒක දැනගත්තට පස්සේ මේ මේකයි නැත්තම් මේ නිකන් නිහියක් වඩ විඳින්න ඕනේ නෑ. වඩ විඳින්නේ හේතුවක් ඇතුවයි. ඒ හේතු ධර්මය අපි තුල දැනගන්න ලෞතුරා බුදුයානෝ අපට ඒක දැනගන්න ක්‍රමයේ කොහොමද? සිතක් පහළ වෙනකොට මුළු ජීවිතයේ ඇතුලේ තියෙන කුල මුල එකයි ජීවිත බව. මෙයාගේ ළඟ තියෙන මොන හොඳ හෝ නරක මොනවද ඒ ඔක්කොම ඇදගෙන ජීවිත පහළ වෙන හැම මොකදක්. ඒ සිත විසින් ඒ ඉදිරිපත් කරන දේවල් ඒ සිතේ තියෙන ඔක්කොම එකපාරට ඉදිරිපත් කරන්න බෑ. ඒ සිත ඉදිරිපත් වෙනවා ඉදිරිපත් වෙච්චාම ඒකේ තියෙන ශක්තියට මුදුරු කරගන්න පුළුවන් දේ තමයි අර සිත ඇදිලා යන්නේ. ඒකේ ප්‍රධාන දේ ඒකේ කියනවා ආසාව උපදිනවා, ඊර්ෂ්‍යාව උපදිනවා, මාන්නය දිනවා, අහංකාරකම් දිනවා. මේ ආදී දේවල් ඒකේ අන්ත ගොඩක් තියෙනවා. ඒක කොයි එකකින් හරි ආව හැටි ඒක ඒකේ ස්වરૂපේ බලලා මේක අනත්තකාරී දෙයක්. ඒක නිසා දැන් මේ වෙලාවේ මේ කාරණයක් එක්ක මගේ සම්බන්ධකම් පවත්වන්නකටයි ආවන යන්නේ දෙන්නේ ඒක ආසරන්නේ. අන්නේ පාවිච්චි කරන තමයි සීලවන්තකම කියලා අපි බොහෝ අවස්ථාවලදී කියන්නේ. ඒක පවත්තන පුද්ගලයා සැහැන්නේ ඒ තරා ප්‍රමාණයට අමාරු ගතියක් ඒ අවස්ථාවේදී ඔහුට දැනෙන්න පුළුවන්. ඒක ඒ මොකද ඒ දැනෙන්නේ. බොහෝම මහන්සියෙන් එයා ওই ඔය කාර්යය ඔය ධර්මයේ පහළ වීමට යම් ක්‍රියාවක් කළා නම් කර්මය කියලා ඒ කර්මය කලේ බොහොම උපක්‍රම යොදලා. ඒ අවස්ථාවේදී කර්මය කරන්නේ නැතෑම උපක්‍රමයක් යොදලා ඒ කර්මය එයාගේ ජීවිතයට දාව උපක්‍රමයේ ගුණේ ඒක යෙදෙන හේතුව. ඒකේ ඒ හේතුන් විදහෙලන සත්‍යයක් මේක පාද තමන් ගන්නකොට විදහෙලා ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒක පාද මේක සංසාරේ බොහෝ තැන්වල මේක පාවිච්චි කරලා බොහොම ඝනසාර අන්දමින් තියෙනවා. නමුත් අපිට එකක් කරන්න පුළුවන් ඒක අමාරුවෙන් හරි ඒක නවත්තන්න පාවිච්චි කරන්න පුළුවන් අමාරුයි. ඒතකොට ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ වදාලේ ඥානවන්තය සසර දුකින් මිදීමට කාරණා තේරුම් ගත්ත මුදලය තමන්ගේ ජීවිතේ බව, අංග බව, ධනය බව ඒ වෙනුවෙන් යොදලා අරප කර ගන්නවා කියන්නේ. ඒකට ඒ පැත්ත අන්න ඒකෙන් නිදහස් වෙන පැත්ත. ඒකට අපි තවත් ඒකට ඔක තවත් ධර්මයකට ඊළඟට. දැන් ඒකේ දෙන්නවා ඒ හාම අර සියලු දෙනාගේම තියෙන පිළිවෙත සීල ක්‍රමේ. ඒ උඩින් ගිහිල්ලා විශේෂ දෙයක් කිරීමට ආගේ පිට කුළු ගන්නකෝ බව. එතකොට දැන් මෙතන මොකද්ද මේ තියෙන්නේ? ආසන්නව සම්බන්ධ කරලා ආකාරය මේ තාපක තාපකයේ අර නයා හැදිලේ පොඩි කාලේ අරගෙන හොරකම් කරලා ඉවරයි. ඒ දවස්වල ලැබුණ දැන් මේ නයා ළඟ තියෙන බෞද්ධ ගුණයට මෙයත් ඒක ආකර්ෂණය කෙරේ මෙයත් ළඟ බෞද්ධ ගුණ ඒ පමණක් තිබුණ එක. ඒ ඒ ඒ බෞද්ධ ගුණයක සම්බන්ධ වෙන ශක්තිය පිටින් තියෙනවා. ඒක අපර දැන් අද නූතන සමාජයේ අපි හොරකලේ නැති කම නැති කරන බලලෝ බලලෝ ජීවාව අර ඇලියතුන් ඇති කරන අය ඉන්නව දානවා ඒ තමයි බලලේ කවදද බෙද හොරකලේ හදනවා නම් ඒ තේරෙන්නේ අර බලලගේ ප්‍රාණය ළඟ අර විදිහටම ආකාරයෙන් දැන් කරන පරි ගැටි කියනවා කොහොමද කොහොමද දැන් මේ දැන් කපුට ආශ්‍රය ගන්න කපුට. මුචල්ලම් කරනවා, මීරු කරනවා නේද? ඒ වගේම නරීත්තම් වෙන්නේ නරි. උන්ට බල්ලෙක් පුගේ සුරතලයේ Tamanth මේ වුණා නම්. හා දැනගන්න ඕන ඇයි මට බල්ලෙක් සුරතල සුරතලේ සිය කරන්නේ? ඇයි මිනිස්සේ දරුවෙක් එක්ක නැත්නම් මේ ලෝකීය ශිෂ්ට දෙයක් එක්ක සුරතලයක්? දැන් මොකද ඒවත් එක්ක ඇදලා ගන්නවා. සමහර විට බල්ල දෙන්නත්. සාකෝ මේ පැත්තට ගේන්න බැහැ නේද? සමහර ඉන්න බල්ල යාර කොහේට මේ කිතු දැනට කිතුද මේ ඒ ගෙදර ගුදුරි උඩින් ගම් බල්ල බල්ල 16 දෙනෙක් ඈ ගෙදරට යන්න බෑ බල්ලන් හා නමුත් ඉන්නට හරි පොළක් අදේ කිව්වම ඉතින් මම මේ හැමදාම නාවනවා. නාවනවා තමයි කල්යනා ගන්න බෑ නාවලා. එයාට ගියා. ඒක නිසා මේ මිනිස්සුන්ගේ කතරාක්යක් දැන් දෙන්නේ ව්‍යාපාරයක් වෙනවා. දැන් අර පැත්තෙන් කිරිගන්න. ඒක නේ අරලා ඕන කමන්නේ. දැන් ගන්න තියෙන කිරිගෙන් දැන් ඒක ඇති කරා. පුරුතලේකද මේක බලලා මොනවද? බලු පිළිගන්නද නැත්නම් ආන්නද මොකද ගෙයින්ගෙන හතරවක ඉන්නේ. අර යට සියලු මේවර ගන්න. ආදිකට කරයක් ඉන්ජෙක්ෂන් ගහන්න යන්න ඕන. ඈ ඒවා නානවන් නාවන්න ඕන. සීසුර බලන්න ඕන. මේ ඔක්කොම ගන්නේ කාට? අර බල්ලෙ විතර නේද? මොකද්ද මේ කියන්නේ? හොඳයි මුල කාර්යයක්. ඈ මුල කාර්යයක් තියෙන්නේ. සමහර තැන්වල පොරකම් වැඩි වෙන බලන්න. මොකද බල්ලගේ විශ්වාසයෙන් මෙයා මේලා ඔක්කොම ඉන්නවා. අර මිනිස්සයිලා බල්ලට මස් කෑල්ලක් දාලා ඉව තැම්පත් කරලා වැඩේ කරන් යනවා. බලනකොට බල්ලන් ඉඳයි හොරකම. බල්ල නැත්තම් මිනිස්සු ඇල්ලවත් ඉන්න හසුනා ඉන්න හොරකම. ඒක නිසා ඒවා අර ධර්ම වල බල ගන්නෑ කියලා ඔන්න මම පිළිතුරු දුන්නා. සත්‍යයේ සත්‍යා බවන් සත්‍යා කියලා අපි ඉස්සෙල්ලා ඉගෙනනවා. ඒක අධ්‍යාන්තම අපේ අපේ අයතේ ඉස්ස ඒක වගේම කවුරුත් ඕනේ කියලා. ඒකවල මම පෙන්වන්නද බාල පෙන්වන්නද දේශනාවේ විශේෂ ඇතිවන ඇත්තරෝන දේශ ස්වરૂපය අර නම් කපෙච්චලදීම මෛත්‍රී ස්වરૂපය කියන එක්කෙනාගේ ඉති ඇති වෙන්නේ නැහැ. ඉතින් මෛත්‍රී සිත වර්ධනය කිරීමේ එක්තරා හේවණක් වශයෙන් මේ පස්වෙනි කෙරෙහි නම් පස්වැදේ මනුෂ්‍යයා බලලා කිරිතනා යන්නේ අනකෙනෙක් එක්කම අර මෛත්‍රී සිත ඇති වෙන යම් කිසි පුද්ගලයෙකුට මේ ක්‍රියාවේ යෙදෙන බැඳාව. ඒ ක්‍රියාවේ සිට සමු නැති කිරීම මෛත්‍රීක වර්ධනය කිරීමට හේතු සාධක වෙනතාව. ඔව්. ඒ හේතු සාධක වෙන්නේ එයාගේ සන්තෝෂේ, එයාගේ විනෝදේ බෙච්චි දින්ද බල්ලෙක් විදිහට තියාගෙන මේක ඇයිසේෂන් බල්ලෙක් විතර ගන්න මේ විදිහටයි හදන්නේ කියලා එයාගේ නම්බුර ගලන්න පුළුවන්. නමුත් අර බල්ලා ඔගේ බලු කමට ගැළපෙන ජීවත් වීම ගැලන් ජීවත් වීමට ඒකට ඉඩක් හම්බෙන්නේ නැහැ. මිනිස්සු වගේ ඒ ඒ සතාට මිනිස් වගේ ජීවත් වෙන්න වෙනවා. ඒ සතාට මෛත්‍රියෙන් කරපදක් දෙයක ඒ සතාගේ අමෛත්‍රියෙන් කරපද. ඒකට සාමාන්‍ය ප්‍රබාලන් දෙයකට අධ්‍යාන ඔවුන්ට අවශ්‍ය දේවල් දී. කිසි විදිහකින් ඔයක බල්ලට දුවන්නේ. අර බල්ලට ගායති ගමනුත් මේ වැඩකුත් නැහැ. හිමින් ගමනුත් නැති කිව්වට මුන්ට හරියට වැඩ තියෙනවා. ඒ වැඩ තිබුණාට අපි දන්නේ උන්ගේ වැඩ. ඉතින් උන් අපිට කියන්න අපේ තෝමිනිට වැඩ ගත්තාම බල්ලට මිනිස්කම ගැලපෙන්නේ නැහැ. ඒක නිසා දැන් ඒවා වැඩලා තියෙන අලිම කරදරේ. බල්ලෙක් කියලා ඉතින් මිනිහෙක් වගේ වැඩ කරන්නේ. ඉතින් ඌවලා ඉතින් අලිම කරදරේ. ඒක නිසා බල්ලට බලුකම් පාස්තු ගන්න දුන්නාම අන්නේ තේනවා මෛත්‍රිය අනේ මුංගේ වදොන්ත කරගන්න ඉන්නේ අපේ ගෙදර එකක් නැහැ මොකද උන්ට කරදෙන් දෙන්න උන්ට ලෝකාස්වාදයක් තියෙන්නේ ඒ වාදුවේ ඉදමනාප සම්ලක්ෂණ කන්න ඕනේ නමුත් දෙදවිද කතාවට ඒ ඉදර දෙනේ මිසක් ඌට කුණු මාළු කෑල්ලක් අන්න කවලක් අතම් දෙන්න කරෝල කෑල්ලක් අන්න කරෝල කට්ටක් සූප් ගන්නම් නේ නෑ නෑගේ මස් කට්ට සූප් ගන්න වෙනවා ඉතින් හරිම වගේ ඒක අමෛත්‍රී වෙලා හැබැයි දන්නවා ඒ කිසිම සතෙක් කිසිම දැම්මක කිසිම පාලනය කියලා ඒ සතෙක් සමානව ගාවලා උගේ ඒ අවස්ථාවේ හැටියට දුකට උදව් සහයක් වෙලා එයාගේ නිදහසට යන්නේ ඒකයි බල්ලන්ගෙන් උදව් ගන්න මිනිස්සු ඕනේ නෑ. නියම දැනගන්න ඕනේ මිනිස් කමින් තමාගේ කියන දේ කරන්න හදාගන්න. මම මේ කියන්නේ මල්දත් කරනවා නෙවෙයි වාස්තවයක් නේද? ඒ ඔන්නෝකට මම ඒක දුන්නා. එහෙනම් එළමුත් නෑ. හොඳයි. එතකොට දැන් මෙතන ඕ ඕවජ්ජ මහනෝ නකරෝති ආසනන් කියලා දෙදම වාක්‍යයක් බුදුහාමුදුරු විපස්සක ලැබෙන විගා. මොකක්ද මේ කියන්නේ? මේ අවවාදේ කියන්නේ යම් කිසිවෙකුගේ ජීවිතය අනර්ථයට පත් වෙන පැත්තෙන් දේරලා අර්ථකථනට ගන්න. නමුත් යම් කිසි කෙනෙක් අවවාදය පිළිගන්නේ නැත්නම් ඒ මොකක්ද ඒ කියන්නේ? බුදුහාමුදුරේදා බුද්ධත්වයේ ලැබපු දවසේ ඉඳන් අන්තිම පිරිනම් පාන දවස වෙනකම් කරපු ක්‍රියාවක සාරාංශ සටහනක් එකින් දෙන්නේ. ඒ මොකද්ද? යම් කිසි කෙනෙකුට අවවාදයේ කියන එක අහන්න අර කියන ධර්මවල තමන්ගේ අනර්ථයට හේතු වන ධර්මවල දුර්වල ධර්මවල අදුකම ඇති වෙලා තියෙනවා. එතකන් කොයිතරම් අවවාද පිටේ එල්ලුවත් අවදාක දෙන්නට ඒක පිළිගන්න බෑ. ඒ මොකද සියලු දේවල් ධර්මයෙන් අභිභවා යනවා. ධම්මෝ ආවේ රක්කති කියලා ඉන්නේ ඒකයි. ඒ මොකද ඒ ධර්මයටයි අයිති. අපට අයිතියක් නැහැ. අපි ඉන්නේ ධර්ම ගොඩකට. ඒකෝනේ ඒ ඒ ධර්මයේ ඒ ආකාර වලින් ගොනු වෙලා තියෙන හැටියට ඒ ධර්ම විසින් ක්‍රියා කරන එක අපි පිළිගන්නට වෙලා අපි පිළිගන්න ඕන. අපි මොකද ධර්ම වලින් හැදලා තියෙන නිසා. ඒකට යම් කිසි කෙනෙක් අවවාදයක් නොනැමෙනවා නම් අපට කේන්තියන්න කිසිම හේතුවක් නැති බවයි මේ කියන්නේ. මේක අපේ ජීවිතේ තව අලුත් පැත්තක්. අලුත් පැත්තක් ගැන අපි හිතාගත යුතුයි. යමෙකුට ඔබේ යහපත සඳහා මහත්ය කියවාගේ සියලු සතුන් කෙරේ කරන මෛත්‍රියට අනුව ඒකට මෛත්‍රියෙන් මේවා කළොත් මේවා සිද්ධ වෙනවා කියලා එකම් එයාට කියන එක කාටත් හොඳයි. නමුත් ඒ අවවාදයේ නොපිහිටීම ගැන අපිට කිසිම කලබලයක් වෙන්න කනස්සල්ලක් වෙන්න මොනම හේතුවක්වත් නැහැ. මොකද ඒ ඇත්තට ඒකේ සිහිබඳ බෑ. දැන් මොකද ඒ ඒව අභිභවාගෙන යන අර අහිතකර ධර්ම සත්‍යය එයාලඟ තිබෙන නිසා ඒවායේ කවදා හරි අවිච්ඡ දාඨයි එයා අර අවවාදයක සහාය ලබන. ඒ අවවාදයක සහාය ලැබෙනවා කියන්නේ මොකද්ද? ඒ ධර්මයේ වරද මේකයි ඒ පාවිච්චි කළ වෙන්නේ මේකයි කියලා කරුණ තියෙනකොට ඒක අල්ලගන්න විදහාවක් තියෙන්න ඕනේ යන්නේ. අල්ලගන්නවත් විදහාවක් දෙන්න අර ගන්නවා. ඒක නිසා අවවාදය අරානුකම්පාවෙන් කළත් ඒක පිළිබඳව බැඳීම අපි නරකයි කියන එකයි දෙතින්ද දෙන්නන්නේ. මොකද බැඳීම කියන්නේ එයා එහෙම කරන්න ඕන. ඒක සාත්‍යයක් අපි ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද්ද? බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලැබපු අවස්ථාවේ ඉඳන් උන්වහන්සේට විශේෂ ශක්තියක් හම්බ වුණා අනුන්ගේ චිත්ත ස්වરૂපේ දැක ගන්න. ඒක ඒ බුද්ධත්වයට එක්ක ලැබිච්ච අයිතිවාසිකම. ඒතකොට ඒකට කියනවා මහා කරුණා සම්පත්තිය කියලා. උන්වහන්සේ කැමති සියලු සතුන්වම නිවන් දක්වා. නමුත් යම් කිසි ප්‍රමාණයක් තමයි නිවන් ඒ මොකද ඒ මුන්නහන්සේගේ අවවාදය කියන්නේ පුංචි කෙනෙක්ගේ ලෝතුරා බුදුවරයෙක් දෙන අවවාදය. පිළිගන්න තරම් සුදුසු තත්ත්වයක් අර පුද්ගලයාගේ එළතු කොයි තරම් එයාව දැක්කත් බුදුහාමුදුරුවෝ පිළිගන්නේ නැහැ. ඉතින් ඒ தත්ත්වයට එයා සමාජ ආස්තරයෙන් ඔහුගේ උපක්‍රමවලින් කොහොම කොහොම හරි අර ධර්මයේ දිගගෙන තිබුණොත් තමයි බුදුරේගේ අවවාද වෙනවා කියලා. ඒකත් අපේ අවවාද වල කිසිම ඒ තරම් සාර්ථකමක් නැහැ මේ අක්කොම් ගැලිච්ච අවවාද. ඒව පිළිගන්න ගන්න එක පුදුමයක් නෙවෙයි. ලෝතර බුදුරේගේ අවවාදයේ ඒක කරුණු සහිතව දෙන්නේ එක. ඒක පිළිගන්න බුද්ධයාගේ අර தත්ත්වය විලා බැලලා තියෙනවන පිළිගන්න தත්ත්වයට උත්සාහ වෙලා තියෙනවා. එතකොට අපිට දැන් මේකෙන් දෙන්නන්නේ දමෝගිය දරුවන්ට අවවාද. ස්වාමි පුරුෂයා භාර්යාවටත් භාර්යාව ස්වාමි පුරුෂයාට අවවාද. ඒ මොකද සෝහන්දව හොඳින් සමාජ බන්ධනයක් ඉන්නේ. ඒක පිළිගන්න නැතිව නොපිළිගන්න. ඒ එකක්වත් පිළිගැනීම නොපිළිගැනීම පිළිබඳව අපට කලබල වෙන්න දෙයක් නැහැ. ඒ මොකද ඒක සමාජ වරදක්. ඒ ආයේ පිළිගන්න තමන් හදන්න යා හදන්නයි හදා ගන්නයි කාගේ ප්‍රයෝජන තමයි ඒක සමාජ වරදක්. ඒ මොකද මෙලෙස කුජලයන් එක්ක අසුරු කිරීමේ අයිතිවාසිකම ලබා දෙන ධර්ම සත්‍ය මාළඟ තිබුණා. ඉතින් ඒ කුජලයා තුළ තිබිච්ච ධර්ම දැකලා නෙවෙයි අපි මේ අසුරපත් වෙන්නේ. ඒ ධර්ම නොදැකීමම අපේ වරදක්. අපේ නොදන්නාකම නොදැනීම නැත්නම් අපේ බැරිකම. ඒකත් යනත අපිට විතරක් නෙවෙයි මහා උසස් උදමන්ටත් ඕක සිද්ධ වෙලා ප්‍රතිකයි වුණා පස්සේ. ඒ ඒ ප්‍රතිකයි වුණේ කියන්නේ බුද්ධලේකයි කරුණු හයක් තියෙනවා. කරුණු හයෙන් අපි බලන්නේ පහ. මොකද්ද? බාහිර වශයෙන් එයාගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහ බුද්ධලේකයි අපිට ඇහැට හම්බෙන්නේ තියෙනවා. නමුත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහම පාලනය කරන මූලික තියෙන ධර්ම තියෙනවා. ඒ ධර්ම කියන එක දකින් බලන්නේ නැතුව ඒ ධර්ම වලින් පාලනය වෙන කොටස් පහ විතරක් අපි බලනවා. බලලා අර අපි පිළිගන්නවා න්යා හොඳයි න්යා වැදගත් න්යා හිතවත් ආදිවා. නමුත් ඒ හිතවත් ඒ කියන පුද්ගලයාගේ පහයි දැකලා ඒ ඔක්කොම ක්‍රියාත්මක කරන ඉන්ද්‍රිය වගේ මූලික කොටසක් දැක්කේ නෑ. එළඟ මොන ධර්ම කියනවා. ධර්ම නොබල ගත්තන් මේ ඇසුර පිළිගත්තන් පස්සේ වෙන්නේ මොකද? අර ධර්මයි දොස් එන්න පටන් අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තුලින් එන්නේ මොනවද? එයා ළඟ තියෙන ධර්ම. දැන් ඒකට අපි රාතක කතාවක් විදසුණක් වශයෙන් ගත්තොත් විසරජ්ජුරු මා ඥානවන් මේක කතාවේදී කියනවා මේ අපදේවීන්ද්‍ර කිරෝදි විසෝගේ නෑවොත් ඉස්සෙල්ලා වුණ ඥානවන්තයෙක්ද රූපවත්. ඉතින් ඥානවන්තයෙක් වුණා. ඒක නිසා සුදරජ්ජුගේ මුල නරක් වුණාට මොළ වෙනවා. ඥානවන්තේ මේ ටිකක් එහාම හැරලා තිබුණා. මොකද ඉතින් අපි මේ දැවුමක් දාගෙන නගනවා. ඒක නිකන් තම දැවුමක් වගේ අපි රූප කියන්නේ සමායයට කළු පාට තියෙන්නේ. හොඳයි ඒ තරම් ප්‍රසිද්ධ ඥානවන්තේ වැරදුනා. වැරදුනේ කොතෙන්ද? ධර්ම බලන්නේ නැතුව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බලන්නේ. ඈ මොකද්ද? ස්වභාවකින් ලබාගත්තේ ඥා හිතපු රූපවලට. ඒ රූපේ ගැන වාර්ථ දෙයක්. හැඩය, ශබ්දය, රාගයෙන් ලැබෙන ආග්‍රහණ ආදී ඔක්කොම බාහ්‍ය දේවල්. අපි ඒක ඔක්කොම පාලනය කරන්නේ. ඒක ස්වභාවකීව ආකාර බඳකට පස්සේ තමයි දන්නේ මහා ආඩම්බරකාරිය, ඒ වගේම හිතුවක්කාරිය, ඒ වගේම මාන්නකාරිය. අන්තිමට තුනෙන් තුනින්ම තමයි ඒ ඇත්තට අනන්ත ප්‍රමේයපත්. මොකද මෙයාගේ මේ රූපවන්තකම ඔබත් හෝ දුර්වලකම දැකලා මේ මගේ පුරුෂයා මේ මගේ දමෝපිය විසින් මට ලබා දුන්නේ එක්කනයි ආදී කිසිත් නොතක එයාගේ රූපකාරකමට ඉලක්කයි. ඊළඟට මේ ඇත්තට සාමාරාර පහත විතර තමන්ගේ සම්බන්ධකම් දිලිසෙන්න ගිහිලා බලන් හොදන්නේ. ඒ මොකද අර 6 වෙනි එක නොබලපු නිසා. ඒ නිසා අපි 6 වෙනි එක අපිට පේන්නේ නැති නිසා ඒ පහ රූප සත්‍ය ගන්ධ රස ස්පර්ශ මේ වලින් දකින මේ ඇඳිනීම කිසි පොත්කලයක් පිළිබඳව පිළිගැනීමක් අපිට ඉඩක් ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ කිසිම දෙයක් කෙරෙහි සමාගයේ සිට අලවන්න එපා කියන අවවාදයක් දීලා තියෙන මේ කාරණේ. ඔය හැම දුෂ්ට වචනයකම කියනවා හේතු. ඔය හේතු ඔය වචනේ මා කියවන්න අවල් කරුණු. මොකද කිසිම පුද්ගලයෙක් තුළ තියෙන ධර්ම සියල්ල එක පාද බලන් හම්බෙන්නේ නැහැ. ඒවා දුෂ්ටේ නේ නුඹලා විතරේ බලන්. ඒක නිසා මේ පුද්ගලයා හොඳ මේ පුද්ගලයා නරකේ කියන්න පුළුවන් වෙලා. හොඳ කරන වෙලාවට හොඳයි කියන්න පුළුවන් නරකේ කියන්න පුළුවන්. ආදිකම්. ඔව්. ඒකට ඇතුළ කවුරුන් බැරි නිසායි මගේ තියෙන්නේ. ඇතුළ කියන ඒ ආත්මයට මෙහෙරන්නේ ආත්මයේ කියන ඇතුළ කියන කවුරුන් බැරි කෙනෙක්. නෑ ඇතුළේ ඉගෙන මේක. ඒ වස්තුව හෝ පුද්ගලයා හෝ මේ විදිහේ කෙලෙක් කියලා තීරණයක් අපිට කරන්න බැරි එකක්. නමුත් ඇතුළ කරන හැටි මලබාන ජාතකයේදී තියෙනවා. මොකද? කොයි වස්තුවේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඒක නිසා නරකින් දෙවිලා හොඳෙන් ප්‍රයෝජනය ගන්න සමාධි උපක්‍රමයක් දෙනවා. ඒ උපක්‍රමය අර තින්දි බදලියකින් දෙන්නවා. බදලි දීපු හැටි ඒ වගේ ඒ හැම එදත් අපි කියුවා හැම සමාධිකම අර පොකුණේ දිවිච්ච ස්වરૂපي තියෙනවා. ප්‍රයෝජනවත් කොටසුත් තියෙනවා. ආ නරක කොටසුත් තියෙනවා. ඒක නිසා නරක කොටස දොස්ත නොෙන්නත් හොඳ කොටස දොස්තෙන්නත් මැද්දට දාන්නේ කියන නලයක් බටයක් වගේ. ඒ මොකක්ද දාන්නේ වතේ. කිසි කෙනෙකුගේ සිතක තියෙන නරක ගති මතු නොවෙන්න. සමාගේ කතා පැවතුම් මාදී පාවිච්චි කරනකොට ඒ මිනිහාගේ අර නරක ගති මතු වෙන්න ඉඩක් නැහැ හේතුවක් නැහැ උපක්‍රමයක් නැහැ උත්සාහයක් නැහැ. කන්‍යා දාපු උපක්‍රමයේ මොකද්ද? එයාගේ නරක ගති දෙන්නේ දෙන්නේ දුන්නේ නැහැ. හොඳ ගති මතු වෙන්න මෙයා උපක්‍රමයේ ඒකට දැන් නෑනඟ තියෙන්නේ හොඳ මිනිහෙකුගේ ආශ්‍රය හොඳ මිනිහෙන් ගන්න ප්‍රයෝජන දැන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතනවා 10යි හොඳ තිබුණා. නමුත් ඒ 10 විතරක් මසුරුදුනේ මෙයා වැඩ ගන්නවා 90ක්ව යට කරනවා. ඒකට සමාජයේ කාරුණික දරතු ඔහුගේ කලම්බන්නේ වචන ඉදියෝ ඒවා කියනකොට අන්න ඕනම කෙනෙක්ගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. අයිනවා දෙරෙද්ද ඔව් ඒ දැනගොල්ලෝ මේ පිටිනේ ආ සම්මුදා මොනවද දිනවද දන්නේ නැහැ යන යන අපිවත් එළවන මොකද ඒ මිනිස්සුගේ සම්මුදා මොනවද දිනවද දන්නේ සම්මුද දැනගන්න ඒක නිසා අරකයි ක්‍රම ඒකට දාපු වචනේ මොකක්ද මේ මහත්ය කියලා ජීවිතස්සෝ විදුක්තිය විරුද්ධව සෝපත්‍යවා කියන මතය ආශ්‍රය වැඩ කරන්නේ. එතකොට ඒක මොකද්ද? ඒක තමයි ලෝකය රස අදින ධර්ම. රස අදින ධර්මයේ මොකද්ද? අපි සුවපත් වේවා කියන එක නිකන් මන්ත්‍රයක් වගේ දෙයක් නෙවෙයි. ඔහුව සුවපත් කරන ආකාරයෙන් අපි ඉදිරිපත් කරනකොට අන්න එහෙම මතුවෙන්නේ අපිව සුවපත් කරන જાති තමයි. ඒකද ලෝකේ සුවපත් කරන්නේ ගිය මිනිහා තමා සුවපත් වෙන එකයි වෙන්නේ. ඕකයි බුදුහාමුදුරුවෝ දුන්න නලේ. සාල්තුරම කිසිම තැනක කරදරයක් නැහැ. ඕන බහිරවලක දාදින්න පුළුවන් කරදරයක්. ඔන්න ඕකයි මේ ධර්ම කතාවේ ඉදිරිපත් කරන්නේ අන්තිමට ඉතින් අර මේක ධර්මයේ අහපු හාමුදුරුවෝ එයාගේ තිලිච්ච දුර්වච ස්වરૂප අත්කරගෙන එයාගේ මාර්ගඵල ලැබීමට එයා මඟ පාදා ගත්ත බව සඳහන් වෙනවා. දැන් මේ අයටත් මේ තරම් නම්ගේ මේවා අවශ්‍යයි කියලා පෙන්වන්නේ මා විශ්වාස කරනවා මේ ධර්ම වලින් පිළිගත් මේ රසනේ ධර්ම වල ප්‍රයෝජනේ දෘෂ්ටි විඳින්න සුදුසු ධර්ම තම තමන් තුළ තියෙන නිසායි මේකට ඇඳුම් දුන්නේ. ඒක නැත්තම් කවදාකවත් ඒ ධර්ම වල ප්‍රයෝජනේ ගැනීමට සුදුසු ධර්ම තමන් තුළ තියෙන නිසා ඒකට ඇඳුම් දුන්න ඒවායි ප්‍රයෝජනේ ගන්නකොට ගන්න ලෑස්ති වෙනකොට අර වැයන් තියෙන ධර්ම වලින් උදව්ව ලැබෙයි. ඒ වගේ කියාකාරතාවක්. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ පිළිස්සෙන් කළා ඒ පිළිත් දැන්කලේ ඒ ඒ නීතිය. ඒ නිසා දැන් මේ වාසනාවන් පිට මේ ධර්ම අහගෙන දැන් දෙගොල්ලන්ටම මාර්ග දෙකක් ලැබෙනවා ප්‍රමාණයට. ඒකට ඒ හැම අවස්ථාවකදීම දැනගන්නා ධර්ම මේ ජීවිතවලට ප්‍රයෝජනය මේවා කියන පරමාර්ථයෙන් දැක්කා. කියන්නේ එතකොට මේ ප්‍රයෝජනීය ජීව උත්සාහයෙන් කළ යුතු දෙයක් නෙවෙයි. මේ දැන ගැනීම ධාරණය දුක්ඛාන ඒ ඒ වෙලාව දේව මතුවේ ඒව වැඩ කළා කරයි ඒකත් ධර්මයටයි කියලා. මේ ප්‍රතිපත්ති රකින්නයි කියලා හිතන් මේ රකින්නයි කියන කතාවේ තියෙන්නේ රැකෙන්නේ කියන්නේ. මොකද ඒ ධර්මයේ සමාතන හොඳට තියෙනවනේ. අපි මේ වැරද්දෙන වෙලාවට අර මතක ඇවිල්ලා ඕක කරන්න එපා කියලා. අන්නේ නිසයි මේ ධර්මයේ ඇතිවීම හැබැයි නිවැරදිව ඇතිවීම ජීවිතයේ ප්‍රයෝජනේ නිසා මේ වාතාවරණ මේ සෑම දිනාගේ ජීවිතවලට සකස් ජීවිතවල සකස් වෙනා වටිනා ස්වરૂප ඒ යහපත්කම ගැන කලකා. ඊට අනුව මෝදනේ සතුටට ප්‍රීතියපත් වෙන ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයට සම්නිස්ථානකට අප අපැසුම් කරන්නා ස්ථානකට අදිදී දේව දිව්‍ය රාජ සමූහ සතුටපත් වේවා. මේ සෑම දිනකටම තම තමන්ගේ ජීවිත සංසිඳායක මඟක් ඔස්සේ ගමන් කරමින් ජීවිත සංසිඳා කර ගැනීම සඳහා මේ උත්සාහය කළ යුතු කරායක් කරත්වා ඒ දිවිරාජ සමූහයාට තම තමන් නම් ජීවී පරිලෝකයේ මෞඛ්‍ය ආදී ඥාතවර්ගයාට දුතුන්දත් දුතුන්දත් තම තමන්ට මේ සත්‍යයේ කාන්දයෙන් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතුවාන් පිළිබඳ කරගෙන එක්තාවදා සම්මින් සමුදාය ඥාතීන් දෙන්නේ සම්කම නිවන් පෙර දේවා සුඛා අභිවාදෝ දේවිද්දෝ සම්බද්ධාවිතාලෝ තත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුකම්මලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේවස රතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සම්පිතාන සදා සම්පන්න වාසනාවන්ත වූ පිරිසිදු ථේරවාදී බුද්ධාම මෙරට රැකට ආවේ සිංහල භාෂාවෙන්. පසුව පාලි භාෂාවට නගා සිංහල තේරවාදී බෞද්ධ පොත් සියල්ල පුනිසා දමන ලදී. මේ බුද්ධ ഘോഷ පරිවර්තනයේ ප්‍රතිඵලයයි. එතෙන් පටන් මෙරට පැවතුනේ තේරවාදී බුදුදහම නොව. එසේ ලෝට අහිමිව තිබූ තේරවාදී බුදුදහම වසර දහස් ගණනකට පසු නැවත ලෝට අසන්නට ලැබුණ පළමුව අවස්ථාවක් අවසාන අවස්ථාවක් උදා වූයේ අපගේ ගුරු දේවන් වහන්සේ වූද ශ්‍රී කල්යාණ ධර්ම සංවිධානයේ මේ මාතෘවරයාණන් වහන්සේ වූද මෙතින් දුටු බුදු කෙනෙක් බඳු වූද අතිපූජ්‍ය කෝටේසි දේවානන්ද ලුකහාමුදුරන් වහන්සේ විසිනි. පසේ බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේ විසින්ම නැවතමත් කරගත් මේ ලෝතරා බුදුහඬ ඇසීමේ වාසනාව හා භාග්‍ය දිනවත් ඔබට උදා වේ. දැන් වෙන වැඩ කරමින් හෝ කුටුවල වාඩි වී සිටින් හෝ අපායගාමී වන ඇසීම මහා විපතට බුදු නොවීමට නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ ලෝතුරා බුදුවදනක් ඇසීමේ ක්‍රමය පුරුව පුරුද්ද ඔබේ සිතේ ගතේ මස් නහර ඇට ඇට නිදුරවල පවා තැන්පත් වන අයුරින් ශාන්තව විමගතිර දුහුත් දුන්දී සාධුකාරගෙන මේ බුදු වදන් අසන්න මේ අයිරින් නිර්වාණ ගාමීව වනැසින්නේ තමන් තුල පුරුෂ භව රූපයන්ම වර්ධනය කර ගැනීමෙන් මහා පුරුෂත්වය වූ බුද්ධත්වයම සාක්ෂාත් කරගනිත්වා සාදු සාදු සාදු